සංවාස දැන් දැන් හුඟක් වෙලාවට අත්දැකෙන දෙයක් තමයි දැන් සමහරවිට අපිට මේ පාටියක් වගේ එකට යන්න වෙනවා දැන් වෙඩින් එකක් වගේ තැනකට යන්න වෙනවා ඒ හුඟක් වෙලාවට දැන් මේක දැන් හැකියාව තියෙනවා මේ මේ හැකියාව තියෙනවා මේක මේ පංචස් පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය මේ පංච පාදානස්කන්ධයේ ක්‍රියාකාරීත්වයක් මෙතන මේ හැමතැනම මගේ සිද්ධ වෙන්නේත් මේ අනිත් පුද්ගලයාගේ සිද්ධ වෙන්නේත් එතකොට දැන් යම් කිසි පුද්ගලයෙක් දැන් අපි හිතමු ඩාන්ස් එකක් කරනවා නම් අරෙම කරනවා නම් ඒ දිහා අපි බලනකොට උනත් දැන් අපි පිට මේ යම් කිසි සතියකින් දෙකින එක බලන්න හැකියාවක් තියෙනවා. එතකොට එතකොට සොයනල් එතනත් අපි මේ ඇත්තටම එතන කෙරෙන්නෙත් අපි මේ සතිය දිනු කිරීමක් වගේ තමයි කියලා හිතලා නමුත් ඒ තැන්වලට සහභාගී වෙන එක ඉතින් මොකද බැරි අවස්ථා වෙන්නේ ඉතින් ඒවා සන්නහසේ. ඔව් ඒ බඳු තැන්වලදී දැන් අපි දැන් අපි නිවන මාර්ගය ප්‍රගුණ කරන්නත් වඩා පවතින සමාජය නඩත්තු කරගන්නත් වෙනවනේ අපිට ලෝකයේ තුල පවතින්න. ඉතින් ඒ නිසා ඒ බඳු තැන්වලට යාම වරදක් කියලා කියන්න බෑ. අපි උත්සාහ කරන්නේ නැත්තේ ඒ බඳු තැන්වල අර විදිහට පුළුවන් තරම් සිහිය පවත්වා ගන්න. නමුත් දැන් ඒ වගේ තැන්වලට ගියාම අපිට දැනෙන්න ගන්නවා සමහර කර්මවලදී දැන් දැන් නටනවා ගයනවා කියන එකට හැමදෙනාම කැමතිත් නැහැනේ. ඒතර සමහරුන්ට ඒක එච්චර ප්‍රිය නැහැ. නිසා ප්‍රිය නැති කෙනාට කොහොමත් ඒක ගැන ලොකු ආස්වාදයක් උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් එහෙම ප්‍රිය කෙනෙක් ඉන්නවනම් එයට සමහරට දැන් මුලින් පටන් ගන්න අපි මේක ඉතින් සිහියෙන් බලාගෙන ඉන්න ඕන විදර්ශනානුකූලව කියලා තමයි පටන් ගන්න. හැබැයි ටික වෙලාවක් යනකොට අපිට දැනෙන්න ගන්නවා අපේ මනස ඇතුලේ අර රුචිකත්වය අනුක්‍රමයෙන් වර්ධනය වෙන හැටි. ඊට පස්සේ මනසින් අපි ඒක විඳින හැටි. ඒකත් එක්ක යෙදෙන හැටි, ඒක භුක්ති විඳින හැටි. ඒ මොකද දැන් අපේ සිත විසින් සිහිය විසින් අපිට මේවා මතක් කරලා දුන්නා වුණාට අපි කැමති අරමුණු වලදී එච්චර වීර්ය උපදින්නේ ඒක ප්‍රහාණය කරන්න. උදාහරණයක් හැටියට ප්‍රධාන වශයෙන්ම මේ සරාගී අරමුණු කාමච්ඡන්දයට සම්බන්ධ අරමුණු වලදී මොකද කාමච්ඡන්ද කියන්නේ අපි කැමති දේවල්නේ. ඒතොර කැමති අරමුණ මත අපේ හිත කෙලසෙනවා කියලා දැනුණා වුණාට ඒක දැනි දැනි ඔහේ නිකන් ඒකේ යන්න ඉඩ අරිනවා. ඒ මොකද ඒකෙන් ඉවත් වෙන්න මට ඕනේ නැහැ මොකද මම ඒකට කැමති නිසා. ඉතින් අන්න ඒ වගේ සිහිය තිබුණයි කියලා විතරක් මේ වැඩේ කරන්නත් බෑ. ඒකට ඉතින් ලොකු වීරයක් තියෙන්න ඕනේ. වීරය උපදින්නේ ප්‍රඥාවේ ප්‍රමාණයත් එක්ක. ඒ නිසා හැමතිස්සෙම දේවල් වලින් වරදින් මනස වළක්ව ගන්නවා වගේම සිත දැනුවත් කිරීමේ වැඩපිළිවෙලත් හැමතිස්සෙම අවශ්‍යයි. ඇත්තරම දැන් ඔය අපි විදර්ශනා වශයෙන් කරන්නේ සිත දැනුවත් කරනවා නැවත නැවත ප්‍රඥාවෙන් මනස අවදි කරනවා මේක මෙහෙම දෙයක් නෙමෙයි මෙතන තියෙන හේතුඵල ටිකක් මෙතන තියෙන මේ කැඩිලා බිඳිලා යන මේ අනිත්‍ය වූ ධර්ම ටිකක් මෙතන තියෙන අනාත්ම ධර්ම ටිකක් මෙතන තියෙන්නේ මේ සංස්කාර ධර්ම ගොඩක් අන්න ඒ විදිහට එක එක පැති වලින් අපි මනස දැනුවත් කරන්න දැනුවත් කරන්න තමයි අර ඒක ගැන තියෙන රුචිකත්වය ටිකෙන් ටික අඩු වෙලා යන්නේ ඉන්සන්නස් නිවර්ණ ධර්ම යම් කිසි තරමකට හොඳින් අවබෝධ කරගෙන ඒ කියන්නේ මේ යම් කිසි යටපත් කිරීමක් තියෙන තරමට ලේසියි වැඩේ කරන්න කියන එක වගේ තමයි පහසුවෙන් කරන්න. මොකද නිවර්ණ ධර්ම තමයි හැමතිස්සෙම මෙතනට හරස් වෙන්නේ. දැන් අර දැන් සුඛාපටිපදා දුක්ඛාපටිපදා දන්දා විඥා කිප්පා විඥා ඒ ඒ මාර්ග ඒ ප්‍රතිපදාව ගැන කියනකොට දක්වනවානේ දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා. දැන් ප්‍රතිපදාව දුක් සහිත වෙන්නේ නීවරණ ධර්ම බහුලයි. හැබැයි කිප්පා විඤ්ඤා කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්මත් දිනු කරලා දෙනවා. ඉන්ද්‍රිය ධර්මත් ඊටා තීව්‍ර කරලා දෙනවා. ඒ නිසා වහා අවබෝධයක් වෙනවා. හැබැයි ඒතනත්තාගේ නීවරණ ධර්මත් ඒ වගේම බහුලවම තුරෙනවා. ඉතින් එහෙම සංකලනය වෙච්ච අවස්ථා ඇතම් චරිතවල දැන් සමහර චරිත තියෙනවා නීවරණ අඩුයි බොහොම සුවසේ පුහුණු කරනවා හැබැයි ඉන්ද්‍රිය ධර්ම තරම් දියුණු කරලා නැහැ නීවරණත් අඩුයි ඉන්ද්‍රිය ධර්මත් අඩුයි. සමහරෝගේ තියෙනවා නීවරණත් වැඩි ඉන්ද්‍රිය ධර්මත් වැඩි. ඉතින් කලාතුරකින් කෙනෙක් තුල තමයි නීවරණ අඩු වෙලා ඉන්ද්‍රිය ධර්ම වඩා තීව්‍ර වෙලා තියෙන්නේ. එතකොට තමයි සුඛපටිපදා කිප්පා වෙන්නේ. ඉතින් බොහෝ දෙනෙක් තුල තියෙන්න පුළුවන් ඉන්ද්‍රිය ධර්මත් යම් ප්‍රමාණයකට වැඩිලා තියෙනවා ඒ නිසා මේකෙන් ගිලිහෙන්න නැතුව කොහොම හරි මේක අල්ලගෙන ගැට ගහගෙන මේක යන්න උත්සාහ කරනවා හැබැයි නීවරණ ධර්මත් එතරම්ම බහුලව නැවත නැවත මතුවේ ඉතින් එතකොට හරි වෙහෙස කරයි ප්‍රතිපදා දැන් කොහොම පින්තේ ලසන්නේ